බොහොම බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අහලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. පංචස්කන්ධය ගැන සඳහන් කිරීමේදී ස්කන්ධ යනුවෙන් කියන්නේ කුමක්ද? කියා කියා පැහැදිලි කර දෙන සේක්වා. ස්කන්ධ කියලා කියන්නේ සමූහය කියන අර්ථය, ගොඩ කියන අර්ථය. එතකොට දැන් රූපය ස්කන්ධයක්. එතකොට ස්කන්ධයක් කියලා කිව්වහම රූප සමූහය. ඇයිද රූප සමූහයක් වෙන්නේ? අපි ඒක රූපේ ගත්තහම පැටලෙනවා කියනකොට මොකද ඒක භෞතික දෙයක් නිසා අපි හිතමු වේදනා සංඥා සංඛාර විඥාන ඒවා ඒවට රූප රූපේ වගේ භෞතික තත්වයක් නැහැනේ දැන් ඔය පටලවිල්ල එන්නේ භෞතික දේවල් ගැන කතා කරනකොට ස්කන්ධයක් කියලා කියන්නේ යම්කිසි අවකාශයක් ගන්න බරක් ඇති දෙයක් තමයි ස්කන්ධයක් කියලා හඳුන්වන්නේ. එතකොට පංචස්කන්ධ කතාවේදී ඒ අර්ථය ඒ බරක් ගන්න යම් ඉඩක් ගන්න අවකාශයක් ගන්න කියන අදහසින් නෙමෙයි එතන ස්කන්ධ කියන්නේ සමූහය කියන අර්ථය. දැන් වේදනා ස්කන්ධ කිව්වෙන් පස්සේ වේදනාව කියන්නේ සිතේ හටගන්න චෛතසිකයක්නේ. ඒ චෛතසික අතර අතීත වේදනා, වර්තමාන වේදනා, අනාගත වේදනා, ළඟ ඇති වේදනා, දුර ඇති වේදනා, හීන වේදනා, ප්‍රනීත වේදනා, අජ්ජත් වේදනා, බහිද්ද වේදනා එතකොට මේ විදිහට මේ සියල්ලක්ම ඔය වේදනා කියන කතාවෙන් ගන්නවා. එතකොට ඒ ඒ සමස්තය තමයි වේදනා ස්කන්ධ කියන්නේ. අතීතේ යම්තාක් වේදනා චෛසික මතුණා නම් ඒව අපට ඕනනම් සිහි කරන්න පුළුවන්. සිහි කරන්න පුළුවන් කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ උබ්බේ නිවාසානුස්සති ඥානයක් උපදවා ගත්තා කියලා. ඒතර උපදවා ගත්තන් පස්සේ ඒ අතීත වේදනා බොහෝ ඒවා මෙනෙහි කරන්න පුළුවන්. එතකොට මේ මෙනෙහි කරන ඔක්කොම අතීත වේදනා අතීත වේදනා ස්කන්ධයට ඒවා දැන් ක්‍රියාත්මක වෙන ධර්ම නෙමෙයි හැබැයි සිතින් අරමුණු කරන්න පුළුවන්. ඒතර අනාගත අනාගතයේ ඇති වෙන්නට નિયમિત වේදනා දැන් ඇති වෙලා නැහැ. හැබැයි අපට උපකල්පනය කරන්න පුළුවන් මේ අපරාධය කළොත් මේ අකුසලය කළොත් මෙන්න මේ වගේ දුකක් අනාගතේ විඳින්නට සිද්ධ වෙනවා. ඒතර ඒක ඇති වෙලා නැහැ. හැබැයි සිතින් ඒක අරමුණු කරනවා. අන්න ඒ විදිහට ඒ සමස්ත අතීත වර්තමාන අනාගත දුර ළඟ හීන ප්‍රනීත සූක්ෂම ඕලාරික අජ්ජත් බහිද්ද මේ සමස්තයම එකතු කළාම ඒ සියල්ල ඒ සමූහය කියන අර්ථයෙන් තමයි පංචස්කන්ධ කතාවේදී ස්කන්ධ කියන වචනේ පාවිච්චි කරන්නේ